බුද්දස්ස නමෝ තස්ස භගවතු පස්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැමදෙනාම මේ සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ විදිහට බොහොම වමනාවෙන් සකසා මේ ධර්මය ශ්‍රවණය කළොත් අපි ලබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන ධර්මඥානයක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ ධර්මඥානය ඇති කරගෙන මේ දුක් සහගත සසරෙන් අපිට ඈතර වෙන්න පුළුවන්. ඒ ජරා මරණයන්ගෙන් මිදීම, ජරා මරණ නැමැති දුකෙන් මිදීම කියන අර්ථලාභය සලකාගෙන බොහෝම වුණාවේ මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මම මේිට කලින් මතක් කළා අංගුත්තර නිකායේ ဒုတိ ය පඤ්ඤාසකේ මහා වග්ගයේ තියෙන මජ්ජ කියන සූත්‍රය ආශ්‍රිතව මූලික කරුණු ටිකක් පෙන්නලා එදා මධ්‍යම ප්‍රතිපදාව හඳුනා ගන්නට ඒ ස්වාමීන් වහන්සේලා අතර මධ්‍යම ප්‍රතිපදාව ගැන ඇතිවෙච්ච කතා සංවාපයක් මුල් කරගෙන දේශනා කරන්නට යෙදුණු දේශනා කළ සූත්‍රයක් පිළිබඳ මතක් කළා. ඒ වගේම මතක් කළා මධ්‍යම ප්‍රතිපදාව හඳුනා ගන්නට අවශ්‍ය ලක්ෂණේ සූත්‍රයේ තියෙන නිසා අතහරින්න ඕනේ අන්ත ගැනත් අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන්න ඕනේ ආකාරය ගැනත් සඳහන් වෙන නිසා ඒ කරුණු දැන ගැනීම තුලින් අවබෝධ කර ගැනීම තුළින් මධ්‍යම ප්‍රතිපදාව හඳුනාගෙන අපිටත් ඒ අර්ථලාභය සකස් කරගන්න පුළුවන්කම තියෙන නිසා ඒ සූත්‍රගත අර්ථයේ පෙන්වන අන්ත වෙන වෙනම මම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව ඒ මූලික දේශනාවටම අල්ලලා සම්බන්ධ වෙන ආකාරයට අපි අද මේ දේශනාව පටන් ගනිමු. එදා ඒ ස්වාමීන් වහන්සේලා අතර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මතක් කළානේ ස්පර්ශයේ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මෙදයි තණ්හාව සිබ්බණියයි කියලා. එතකොට ස්පර්ශය කියන අන්තේ මොකක්ද මොන මොන ආකාරයටද ස්පර්ශය අන්තය කියන්නේ ස්පර්ශය අන්තයක හිතිය වෙන්නේ කොහොමද අපි ස්පර්ශ සමුදය අන්තය කියලා කියන්නේ කොහොමද ස්පර්ශ සමුදය අන්තයේ හිතිය වෙන්නේ කොහොමද ස්පර්ශ නිරෝධය වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ටිකක් තේරුම් කරගන්නු බලාගනිමු. එතකොට අපිට පහසුයි අපි භවනාදී අරමුණක් කරනකොට මේ ස්පර්ශාන්තයට අහු වෙලාද ඉන්නේ ස්පර්ශ සමුදියාන්තයේද ඉන්නේ නැත්නම් ස්පර්ශ නිරෝධයෙන් මධ්‍යම ප්‍රතිපදාවකද ඉන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන් අපිට. වැරදීමක් තියෙනවා නම් හදා ගන්නත් නිවැරදි බවක් තියෙනවා නම් සතුටු වෙන්නත් පුළුවන් එතකොට අපිට. ඒ නිසා අපි ඒ ධර්මීය අර්ථය ටිකක් සම්මර්ෂණය කරලා බලමු. එතකොට පස්සෝ ඒකෝවන්තෝ ස්පර්ශය කියන්නේ එක් අන්තයක්. පළවෙනි අන්තය. පස්ස සමුදියෝ ဒ ුතියෝවන්තෝ ස්පර්ශ සමුදය කියන්නේ දෙවෙනි අන්තයයි කියලා මතක් කළා. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. ස්පර්ශයන්තේ කියනකොට <clears throat> පින්වතුනි ස්පර්ශ හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා ස්පර්ශ ආයතන හයක් තියෙනවා. මේ ස්පර්ශ ආයතන හය තමයි මේ පස්සවන්තෝ කියන්නේ. එතකොට එක ස්පර්ශ ආයතනයක් ඇතිවීම සඳහා යෙදිච්ච කාරණා තුනක් තියෙනවා. ඒ ධර්මතා ටික නිසා හටගත් ධර්මතා ටිකක් තියෙනවා. මේ අන්තර්ගතය ඇතුලේ මේ ධර්මතා ටික හසු වෙන කුමනම මායිමක අපි ඉන්නවනම් ස්පර්ශාන්තේ ඉන්නවා. ඒ කිව්වේ චක්කු සම්පස්සායතනය ගම්මු චක්කු සම්පස්සේ කියන ධර්මතාවය ගන්න චක්කු සම්පස්සේ ඇති වෙන්න ධර්මතා තුනක් තියෙනවා චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඇහැ කියන එකත් රූපයත් චක්කු විඥානයත් කියන ධර්මතා තුන එකට එකතු වීම කියනෝ චක්කු සම්පස්සේ කියලා එතකොට මේ චක්කු සම්පස්ය නිසා උපදින චක්කු සම්පස්ස පච්චා උපජ්ජති ඒ චක්කු සම්පස්සචා වේදනා රූප සංඥා රූප සංචේතනා කියන ධර්මතා ටිකක් තියෙනවා මේ ඔක්කොම මේ වේදනා සංඥා පස්ස සම්පයුක්තයි ස්පර්ශය හා යෙදිලා තියෙන්නේ. එතකොට මේ කෙටියෙන් ගත්තොත් ඇහැ රූප චක්කු විඥාන කියන ටික ඇතිතන චක්කු සම්පස්සේ කියනවා මේ චක්කු සම්පස්සේ කියන ධර්මතාවය නිසා ඉපදිලා තියෙනවා චක්කු සම්පස්ස වේදනා රූප සංඥා රූප සංචේතන ඒ කියන්නේ ඇහින් අපිට රූපයක් බලනවා කියන සිද්ධිය ඇහැ තියෙනවා රූපය තියෙනවා චක්කු විඥානය තියෙනවා ඒ නිසා වේදනා සංඥාව පහළ වෙලා තියෙනවා ඔන්න ඔතෙන්ට කියන්නේ ස්පර්ශය කියලා යම් කිසි කෙනෙකුට මේ ඇහැ රූපය චක්කු විඥානය කියන ධර්මතා අනුව ගිය මනසක් නම් තියෙන්නේ මෙන්න මෙයා ස්පර්ශයේ චක්කු සම්පස්සේ අන්තේ ඉන්නවා. එතකොට ඇහැගෙන යම් කිසි කෙනෙකුට රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ කියන මේ ධර්මතා ගැන දැනුමක් තියෙනවා නම් ඒ හැඟීමක් තියෙනවා නම් මේ ස්පර්ශයන් තියෙනවා. එතකොට මේ ඇහැ ගැන හෝ රූපය ගැන හෝ චක්කු විඥානය ගැන හෝ එයින් උපන් වේදනාව සංඥාව චේතනාව ගැන හෝ යම් කිසි කෙනෙකුට තණ්හාවක් කැමැත්තක් ඇති වෙනවනේ මේ ස්පර්ශ සමුදය අන්තේ ඉන්නවා තණ්හාව තමයි ස්පර්ශ සමුදය අන්තේ ඇයි ඇහින් රූපයක් දකිනකොට මේ ස්පර්ශය අන්තේ හැම වෙලාවෙම දකින්න පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ පුරාණ තණ්හාව නිසා උපාදාන වෙලා භවය නිසා ජාතිය උපන්න උපන්න නිසා නාම රූප වෙලා මේ ආයතන ටික හැදුනා ආයතන නිසා ස්පර්ශ වෙනවා. ඔන්න දැන් මේ ස්පර්ශය ඇති වුණා. දැන් මේ ස්පර්ශ වුණා කියලා කියන්නේ චක්කු සම්පස්සය කියලා කියන්නේ අපිට රූපයක් පේනවා. ඔන්න රූපයක් පෙනෙනවා කියන මට්ටම තුල ඉන්න මට්ටම දකින්නේ ස්පර්ශාන්තේ. උදාහරණයක් ගත්තොත් මේ පුංචි දරුවෙක් වගේ මට්ටම ගන්න අමුතුයෙන් එයාට තණ්හාව නැහැ නමුත් ස්පර්ශය. නමුත් එයා ක්ෂීනාස්ත්‍රව කෙනෙක් නෙමෙයි, ලෝකෙ මිදිච්ච කෙනෙක් නෙමෙයි, සසරෙ මිදිච්ච කෙනෙක් නෙමෙයි. උපාදානයට හිතයි තාම. තාම උපාදානේ නැහැ. උපාදාන ස්කන්ධ විතරයි හිතයි. එතකොට මෙන්න මේකට කියන ස්පර්ශ අන්තය. ස්පර්ශ අන්තය හැම වෙලාවෙම අතීතය භජනය කරනවා. අතීත තණ්හාව නිසා තණ්හා උපාදාන භව, භවය නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණිය જાතිය. ඒ නිසා නාම රූප වෙලා මේ ආයතන ටික හැදිලා ස්පර්ශ වෙනවා. ඔන්න ස්පර්ශාන්තේ කියලා කිව්වේ රූපයක් පෙනෙන අවස්ථාව. පෙනෙන රූපෙට යම් කිසි කෙනෙක් තණ්හාව ඇති කරගනී නම් ඒකට කියනවා ඒ තණ්හාව උපාදාන වෙලා උපාදාන නිසා භවය ඇති වෙලා භවය නිසා ආපහු ප්‍රතිසන්දියට යනවා නම් ආයෙත් ඉපදුනොත් ආයෙත් නාම රූප දෙක හැදිලා ආයත ආයතන හැදිලා ආයත ස්පර්ශය ඇති වෙනවා. නැවත ස්පර්ශය ඇති කරවන්න පුළුවන් හේතුව තියෙන නිසා තණ්හාවට තණ්හාවට කියන ස්පර්ශ සමුදයන්ති කියලා. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕනේ ස්පර්ශ ආයතනේ <coughs> ස්පර්ශය තමයි ස්පර්ශ සමුදය අන්තයට උපකාර වෙන්නේ. එතකොට ස්පර්ශ ආයතනෙහි ප්‍රමාදීව වාසය කිරීම ස්පර්ශ ආයතනයේ සිටීම ඒකාන්තයක්. මොකද තණ්හාව කියන ප්‍රකට මට්ටම නැති වුණාට අවිද්‍යා අනුසය අනුසය වෙනවා. එතකොට මේ චක්කු සම්පස්සය කියන මට්ටමේදී ඇහෙන් රූපයක් දකිනවා කියන මට්ටම දකින්ද ස්පර්ශ ආයතනය කියලා. පෙනෙන දේ ආරම්භය යම් ඇලෙන් ගැටීම් දෙකක් ඇති වෙනවා නම් දකින්න ස්පර්ශ සමුදය අන්ති කියලා. මේ පින්වතුන්ට භවනා කරනකොට වුණත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වුණත් ඇහින් බලනකොට රූපය කියන මට්ටම හම්බ වෙලා නම් තියෙන්නේ හම්බ වෙද්දිම ස්පර්ශ ආයතනය ස්පර්ශය කියන අන්තේ ඉන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඒ පේන දේ ආරම්භය යම් කිසි විදිහකදී දැනුමක් දැනගැනීමක් ඇති වෙන මට්ටම දකින්ද ස්පර්ශ සමුදය අන්තය කියලා. එතකොට ඔන්නේ චක්කු සම්පස්සය චක්කු සම්පස්සයාගේ ඇතිවීම තමයි ඒ. කනත් ශබ්දය සෝත විඥානය තුන්දනාගේ එකතු ස්පර්ශය කෙටියෙන් ගත්තාම ශබ්දයක් ඇහෙන අවස්ථාව ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ සෝත සම්පස්සේ ශබ්දයක් ඇහෙන ඇහෙන සද්දය අනුව හිත යොමු වෙලා නම් තියෙන්නේ ඇහෙන සද්දය අනුව හිත දැසගෙන නම් තියෙන්නේ ඒත් විඥානය පිහිටනවා එතකොට ස්පර්ශ අන්තියේ ඉන්නවා ඔකට හොඳට අපිට බලන්න පුළුවන් චේතනා සූත්‍රය යම් කිසි කෙනෙක් ඒ අරමුණේ නොසිතුවත් කල්පනා නොකලත් අනුසය වශයෙන් හෝ පවතිනා එතකොට මොකද වෙන්නේ? ආරම්මනස්ස මේතම් විඥානස්ස තිති අරම්මනේ විඥානේ පිහිටිය වෙනවා. එතකොට අපිට සද්දයක් ඇහෙනවා කියන දැනගත්තාම කණයි ශබ්දයයි සෝත විඥානයයි කියන ධර්මතා තුන තියෙනවා එතනට කියන සෝත සම්පස්සේ කියලා. සෝත සම්පස්සේ කියනකොට සද්දයක් ඇහෙනවා. ඔන්න ඇහෙන සද්දයක් ඇහෙනකොට ඇහෙන සද්දේ ඇහෙන මට්ටම අපිට ස්පර්ශයන්ති. ඒ ඇහෙන සද්දේ හොඳ වශයෙන් හෝ නරක වශයෙන් හෝ යම් තීන්දුව තීරණයක් එනවා නම් හෝ ඇහෙන දේ දැනගන්නා මට්ටමට එනකොට ස්පර්ශ සමුදයන්ති. තණ්හාව තියෙනවා. කර්ම රැස් වෙනවා. ඒ අරමුණ පිළිගත්තා වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට සද්ධා සද්දයක් ඇහෙනවා නම් ඇහෙන සද්දයේ ආරම්භය යම් කැමැත්තක් තීන්දු තීරණයක් එනවනම් මෙන්න මෙතන දකින්ද ස්පර්ශාන්තයත් ස්පර්ශ සංධියාන්තයත් තියෙනවා. කොතනකින් හරි හරිම හොඳ සද්දයක් කියලා ඇහෙනවා නම් හෝ සද්දය ගැන ගැටෙනවා නම් හෝ ස්පර්ශ සමුදයාන්තේ සද්දය ඇහෙන මට්ටමේදී ස්පර්ශාන්තේ කුඩා දරුවෙක් වගේ කෙනෙකුට සද්දය ඇහෙන්න පුළුවන්. මෙයා ස්පර්ශාන්තේ ඉන්නවා. බැරි වෙලා සද්දය ඇහෙන මට්ටම නිකලෙස් නම් එයාත් රහත් වෙලානේ. රහත් නොවුනා කියලා කියන්නේ සසරනේ. එහෙනම් අන්තිකම වෙන්න ඕනේනේ. එතකොට කුඩා දරුවා කියන මට්ටම ඒකට තාම ඇලෙන්න ගැටෙන්න බෑ ඒ නිසා ස්පර්ශ සමුදයාන්තය යන කුඩා දරුවා වගේ සංදිය ගත්තාම ලෝකේ තුල තියෙන උපේක්ෂාවේ උපේක්ෂාව ගත්තාම විදර්ශනා උපේක්ඛා එතකොට මෝහ සහගත උපේක්ඛා කියලා දෙකක් තියෙනවා අපි සද්දය ඇහෙනවා ඇහෙන සද්දය ගැන උපේක්ෂයි විශේෂ නුවණක් නැහැ. මෙන්න මේ අවස්ථාවේදී ඒකාන්තයක්. ඒ සද්දේ ආරම්භය අපි සතුටු වෙනවා නම් අසතුටු වෙනවා නම් මේක දෙවනි අන්තය. ඒ වගේම මේකදී එහෙම මිදෙන්නේ කොහොමද කියන කාරණාව මම මතක් කරන්නම්. මේ පින්වතුන්ට යම් කිසි විදිහකදී මේ කාරණා ගැන ප්‍රශ්න ගැටලු ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒවට අපිට ඉදිරියට යනකොට උත්තර හම්බ වෙනවා. ඉවසිලිමත් උපේක්ෂා සහගතව මේ කරුණ දිහා බලන්න. ඒ වගේම නාසයයි කන්දයයි ගාහන විඥානයයි කියන තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. එතකොට යම් ගඳ සුවඳක් දැනෙන මට්ටමට කියනවා ස්පර්ශයේ අන්ති කියලා. එතකොට මේ දැනෙන ගඳ සුවඳ ආරම්භය අපිට විස්තර එනවනම් ඒ දැනෙන ගඳ සුවඳ අහවල් ගඳ සුවඳයි කියලා තේරෙන මට්ටමකට එනවනම් මල් සුවඳ හෝ කෝපි සුවඳ හෝ කැවුම් සුවඳ හෝ කියලා ඒ ගන්ධයට තව විස්තරයක් එන මට්ටම දකින්ද ස්පර්ශ සමුදය කියලා. ස්පර්ශය මට්ටමේදී ඒ ගන්ධය දැනෙනව ගන්ධයට විස්තරයක් නැහැ. පුංචි දරුවෙකුට ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. එතකොට එයා ඒකාන්තයකට ඉන්නවා. දැනෙන ගඳ සුවඳ විස්තර සහිතව දැනගන්නකොට එතන ඉබේමයි පුද්ගල භාවයේ තණ්හාව තියෙන්නේ ඒ විස්තර කරනවා කියලා කියන්නේම අපි ඒක පිළිගත්තා විස්තර කරනවා කියලා කියන්නේම ඒකට යම් අදහසක් දක්වනවා කියන්නේ මේ අරමුණ අරගත්තා. ඒකම ඒකේ සිබ්බණිය. ඒකම ඒකේ තණ්හාව. එතකොට ඒ දැනෙන ගන්ධය සුගන්ධ වශයෙන් හෝ දුර්ගන්ධ වශයෙන් හෝ වෙන් කරලා බෙදලා දැනගන්න පමණකින් දැනගන්න ස්පර්ශ සමුදේ කියලා. ගන්ධයේ දැනෙන මට්ටම ස්පර්ශය ගන්ධ සුවඳ වෙන් කරලා දැනගන්න පමණකින් නම් කරලා දැනගන්න පමණකින් විස්තර කරලා දැනගන්න පමණකින් ඒකට කැමැති අකමැති වෙන පමණකින් දැනගන්න ඕනේ ස්පර්ශ සමුදය. රූපෙටත් එහෙමයි, ශබ්දෙටත් එහෙමයි, මේ ගන්ධෙට වගේම. යම් වෙලාවකදී දැනගන්නට ඕනේ පෙනෙන බව ස්පර්ශාන්තේ, ඇහෙන බව ස්පර්ශාන්තේ, ගඳ සුවඳ දැනෙන බව ස්පර්ශාන්තේ. පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන ඕනම දෙයක් වෙන් කරලා දැනගන්න පුළුවන් මට්ටමට එනකොට දැනගන්න මට්ටමට එනකොට වෙන් කරන්න පුළුවන් මට්ටමට එනකොට හොඳ නරක දැනගන්න මට්ටමකට එනකොට ඇලෙන ගැටෙන රසත් ජීවහා විඥානයත් කියන තුන් දෙනාගේ එකතුට කියන ජීවහා සම්පස්සේ කියලා. රස දැනෙන මට්ටම ස්පර්ශයන්ති. ඒ රස අහවල් රසයි අහවල් පෙන් රසයි කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් මට්ටම. විස්තර කරලා දැනගන්න පුළුවන් මට්ටම. මෙතනදී තණ්හාව සිබ්බමිය කියනකොට මේ කාරණාව තේරුම් කරගන්න තණ්හාවට ඉඩ තියෙන වටපිටාව දත යුතුයි. උදාහරණයක් හැටියට දැන් රසයට නිමිත්තක් නැහැ. මේ පින්වතුන් මේක උපමාවක් ඒ රසයට හිතින් නිමිත්තක් බැන්දොත් මේ රස වල තියෙන මේ රස කැනි රසයි සීනි වල රසයි මේ සුදු පාට කැට කැට තියෙන සීනි වල රසයි කියලා විස්තර ටිකක් ඕකට බැන්දොත් දැන් ඕගොල්ලන්ට කැමැත්තක් ඕනි වුණොත් සීනි ටිකක් හොයාගෙන යන්න බැයිද පුළුවන් අන්න ඒ තණ්හාව නැත්තම් ස්පර්ශ සමුදයන්තේ තීරණය වෙන්නේ තණ්හාව ඇතිවෙන්න හෝ පවතින්න හෝ පුළුවන් ධර්මතා දෙකෙන්මයි තණ්හාව කියන අන්තය ගොනු වෙන්නේ තණ්හාව පවතිනවා කියන තැනින්ම දකින්න එපා. උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති. යම් කරුණක් නිසා යම් පැනවීමක් නිසා තණ්හාව උපදින්න හෝ පුළුවන් නම් පවතින්න හෝ පුළුවන් නම් ඒ කරුණෙන් දෙවනි අන්තයේ තණ්හාව පනවනවා කියන ධර්මතාවය දකින්න. ඒ නිසයි මම මෙහෙම මතක් කරන්නේ. රූපය කියන සද්දය කියන ගන්ධය කියන රසය කියන ධර්මතාවය ආරම්භය හිතන දෙයින් අපිට තණ්හාව නොපෙනෙන්න පුළුවන්. නමුත් ඒ උපකාරෙන් තණ්හාව උපද්දවා ගන්න පුළුවන් නම් ඇහැට පෙනුණු රූපය ආරම්භය අපිට පේන වතුර වලක්. දැන් වතුර වලක් පේනවා කියන එකේ තණ්හාව නැහැ. යම් වෙලාවකදී පිපාසයක් ඇති වුණොත් අර පෙවුණු එක සිහි කරලා යන්න පුළුවන්කම යෙදෙනවන ะ අන්න එතකොට තණ්හාවට අවස්ථාව ආවහම ඉඩ තියෙනවා නං තණ්හාව උපදින්න හෝ ඉඩ තියෙනවා නං ඒක තණ්හාවේ අන්තයේ කියන එක මතක තියෙන්න ඕනේ ඒකයි මම මුලින් මතක් කළේ ප්‍රශ්න තිබුණාට ඉදිරියට යන් කියලා තණ්හාව කියන එක विद्यमान වෙන්නේ තණ්හාව කියන මට්ටමින් පෙනී හිටීමෙම විතරක් නෙවෙයි. ඒකයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ වගේ සූත්‍රවලදී සමුදය සත්‍ය පෙන්වනකොට පෙන්වන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං ettේ සහ තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisiti කියලා ධර්මතාවයක්. තණ්හාව උපදිනවා නම් උපදින්නේ පවතිනවා නම් පවතින්නේ කියලා ධර්මතා දෙකයි. අපි තණ්හාව හැටියට හුරු වෙලා ඉගෙන ගන්නට හුරු වෙලා තින්නේ පවතින දෙයින් විද්‍යමාන දෙයින් විතරයි. දැන් තියනවා නම් තණ්හාවයි. දැන් එතන නැත්තම් තණ්හාව නැහැ. කියන වගේ තැනකින්. නමුත් අපි දැනගන්නට ඕනේ යම් කරුණක් තණ්හාව උපදින්න හිතේසී නම් ඒ කාරණාවද තණ්හා විලා ගැනිනොයි කියන කාරණාව. ඒ නිසායි මේ තණ්හාව දෙවනි අන්තයයි කියලා කියන්නේ තණ්හාව පවතින හෝ උපදින්න උපකාරී වෙන විදිහට පවතින ඔක්කොම ධර්මතා ටික අයිති දෙවනි අන්තයට. රූපේ පේන බව එක අන්තයක්. පේන රූපෙට අපි යම් ආකාරයකට හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒ හිතින් කින් කිරින් උදව් කරගෙන ආයෙත් රූපයක් හොයන්න පුළුවන් නම් අපිට හම්බ වෙනවා නම් අපිට එහෙනම් හොයන්න හම්බ වෙන්න හොයාගෙන යන්න උපකාරී වෙච්ච දෙයකට කියනවා තණ්හාවයි කියලා. ඒ නිසා ඒ වගේ දිවත් රසත් ජීවහා විඥානියත් කියන ධර්මතා තුනට කියන ස්පර්ශය අන්ති කියලා. එතකොට ඒ රස ආරම්භය ඇති කැමැත්තක් හෝ අකමැත්තක් හෝ ඒ ගැන වෙන් වශයෙන් වෙන් කළ දැනගන්නා බවක් හෝ තියෙනවා නම් මෙන්න මේ ටික දකින්න ඕනේ ස්පර්ශ සමුදයයි කියලා. ඊට පස්සේ කයත් පොට්ටබ්බයත් කාය විඥානය කියන මේ තුන් දෙනාගේ එකතුවට කියනවා කාය සම්පස්සේ කියලා. එතකොට මේ කාය සම්පස්සේ කියලා කියන්නේ අපිට කයට යමක් දැනෙන මට්ටම දැනගන්න මට්ටම. මේක එක අන්තයක්. පුංචි ළමයෙකුගේ ඇඟට යමක් ගැටුණා වගේ. ගැටුණු දේ ආරම්භය ගැටුනේ සීතල යමක්, ගැටුනේ උෂ්ණ යමක්, කෝටු කෑල්ලක්, අහවල් කෝටු කෑල්ලක්, අහවල් සතෙක් කියලා ගැටුණු දේ ආරම්භය. පොට්ටබ්බ ධාතුව ආරම්භය අපිට විනිශ්චයක් තියෙනවා නම් නිශ්චයක් තියෙනවා නම් තීරණයක් තියෙනවා නම් වෙන්වෙන් කරලා කරුණු දැනගන්න පුළුවන් බවක් තියෙනවා නම් මේක දැනගන්න ඕනේ ස්පර්ශ සමුදයන්ති කියලා. හැම වෙලාවෙම ඒ ගැටෙන දේ ආරම්භය ඇලෙන බව ගැටෙන බව ඒ ගැටුණු දේ ආරම්භය වෙන් වෙන් වශයෙන් විග්‍රහ කරලා දැනගන්න පුළුවන් දැනුමක් අපි තුල ගොඩනැගිලා තියෙන බව. තේරුම් කරගන්න ඕනේ ස්පර්ශ සමුදියේ අන්තය හැටියට. මනසත් ධර්මාරම්මනත් මනෝ විඥානයත් කියන තුන්දෙනාගේ එකතුවට කියනවා මනෝ සම්පස්සේ කියලා. එතකොට මේ මනෝ සම්පස්සය කියන්නේ ස්පර්ශාන්තය. ඒ මනෝ සම්පස්සය නිසා අපිට යම් දැනුමක් අහවල් කෙනා මතක් වුණා, අහවල් ගෙදර මතක් වුණා, අහවල් තැන මතක් වුණා කියලා නැත්තම් අහවල් ගෙදර අහවල් දේ අහවල් වටපිටාව තියෙනවා කියලා හිතට නැවත දැනෙන ගතියෙන් දැනෙන බවෙන් වැටහෙන භවෙන් තේරුම් කරගන්න ඕන ස්පර්ශ සමුදය කියලා. ස්පර්ශ අංකයට නැඹුරු වෙලා නැඹුරුව ඊට අනුව එන හැම විස්තරයක්ම දැනගන්න ස්පර්ශ සමුදයන්ත කියලා. එතකොට ස්පර්ශය අන්තය කියනකොට ඇහත් රූපය චක්කු විඥානයත් චක්කු සම්පස්සා අන්තය කනස් ශබ්දය සෝත විඥානය සෝත සම්පස්සය කියන තැන නාසයත් ගන්ධයත් ගාන විඥානයත් දිවත් රසත් ජීවා විඥානයත් කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් මනසත් ධර්මාරම්මනත් මනෝ විඥානයත් කියන මේ ටික ස්පර්ශ ආයතන යම් කිසි කෙනෙකුගේ මනස නිතරම ඔය එකක් එකක හෝ ඔය එකක් එකක් අහුවෙලා නැහැ නමුත් රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ බලන ලබනවා කියන මට්ටමක තියෙන්නේ නම් එයා ස්පර්ශාන්තේ ඉන්නවා. පේන දේ ආරම්භය හිතනවා, කියනවා, කරනවා, ඇලෙනවා, ගැටෙනවා, රැවටෙනවා වගේ තැනක ඉන්නකොට ස්පර්ශ සමුදේ ඉන්නවා. මේ ලෝකය මාරුවෙන් මාරුවට අපි කිව්වොත් ඇහැට රූප පෙනෙන අවස්ථාව ස්පර්ශාන්තයේ පෙනෙන දේ ආරම්භය අපි යමක් හිතන කියන කරන මට්ටම ස්පර්ශ සමුදයාන්තය කර්මපැත්ත. එතකොට මේ ලෝකේ කියලා කියන්නේ මේ අන්ත දෙක. අන්ත දෙක මාරුවෙන් මාරුවට ඉන්නේ. ඇහැට යමක් පෙනෙන අවස්ථාව ස්පර්ශාන්තේ එයින් ඒ ආරම්භය තීන්දු තීරණ ගන්න අවස්ථාව ස්පර්ශ සමුදයාන්තේ. එතකොට අපි ඇහැට පේන දේ ආරම්භය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවොත් එතකොට මොකද වෙන්නේ? එතකොටත් තියෙන්නේ ස්පර්ශ සමුදය අන්තිමයි. එතෙන්දී වර්ධවා හිතන්ට එපා. මම ඒක පෙන්වන්නම් බොහොම වටිනා කාරණාවක්. ඇහත් රූපය චක්කු විඥානයත් කියන ටික ස්පර්ශාන්තේ නම් ඇහත් රූපය චක්කු විඤ්ඤාණය කියන තුන් දෙනාගේ එකතු ස්පර්ශයක් කියලා කියන රූපයක් පේනවා. ඒ පේන රූපෙට නැඹුරු වෙලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අපි හිතුවොත් ඒ හිතීමද අපිට කර්මයක්. ඒකට පුණ්‍ය අபிසංකාරයක් වෙනවා. ඒකද මතු ස්පර්ශයක්. මතු ඉපදීමක් වෙනවා. ඒ පුඤ්ඤාභි සංකාරය නිසාද ආපහු විඥානේ පීඨනවා. විඥානේ උපන්නොත් නාම රූප වල සලායතන වෙලා ආපහු ස්පර්ශය ඇති වෙනවමයි. නමුත් මෙතනදී පුඤ්ඤපාප පහේනස්ස මේ ස්පර්ශ නිරෝධයට නියම විදිහට හිත තබුවොත් තින්පව් අතහැරෙන්න ඕනේ. මෙතනදී කාරණාවක් තියෙනවා. ඇහැ රූප චක්කු විඥාන කියන තැන ස්පර්ශය නම් ඇහැ රූප චක්කු විඥානයේ කියන ධර්මතා තුනට හෝ ඒ ධර්මතා තුන නිසා උපන්න දේට ප්‍රතික්‍රියාවක් දක්වලා මිදෙන්න බෑ ඒක ස්පර්ශ සමුදය අන්තයක් වෙනවා අපිට හිතන්න පුළුවන් නම් ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනා නිරුද්ධ වෙන විදිහට ඇහැ රූප චක්කු විඥානය කියන ධර්මතා තුන ස්පර්ශයන්තේ ඒ ඇහැ ගැන අපි හිතුවොත් අනේ මගේ ඇහැ නැත්තම් ඇහැ හොඳයි ගැන කියලා හෝ ඇහැ ඇත්ත වෙලා ඇහැ ගැන කතා කරනකොට ස්පර්ශ සමුදයන්ත ස්පර්ශයට ඇතුළත් රූපය ගැන අනේ අහවල් රූපය අහවල් මිනිස්සයා අනේ මේ රූපේ කැඩෙනවා මේ රූපේ දුකක් නේද කියලා රූපය ඇත්ත වෙලා රූපයට නැඹුරු වෙලා කටයුතු කරයි නම් අපි මේ රූපය ඇතුලේ විස්තරයකයි ඉන්නේ ඒ මොන විදිහට තීන්දුව ගත්තත් ඒක සමුදයන්තේ අනේ රූප පේන්නේ චක්කු විඥාණයට නේද රූප පේන හිතට කියන්නේ චක්කු විඥාණය කියලා නේද කියලා හරි අපි කතා කරනවා නම් ඒ ස්පර්ශ අන්තයේ ඉන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා තුන ස්පර්ශය නම් මේ ස්පර්ශය අරම්භය ප්‍රතික්‍රියාවක් දක්වන්ට පෙර ස්පර්ශ නිරෝධයකට බලන්ට ස්පර්ශ නිරෝධයකට බලන්ට පුළුවන් නම් මෙන්න මෙතනදී මේ මධ්‍යම ප්‍රතිපදාව සිද්ධ වෙනවා ස්පර්ශ නිරෝධයකට බලන්න නම් අපිට විශේෂ නුවණක් තියෙන්නට ඕනේ ඒ කිව්වේ ඇහත් රූපයත් චක්කු විඥානයත් අපිට අහු නොවන විදිහේ ඥාන දර්ශනයකින් යුක්තවයි එහ පරිහරණය කරන්න ඕනේ. මම ඒකට උපමාවක් කරන්නම්. මම වෙනදටත් මතක් කරනවා මෙන්න මේ සිද්ධියේදී ලෝකේ කෙනෙකුට ලෝකේ විදිහට හිත තියලා කවදාවත් ඊතර වෙන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි මේ පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ. අපි කියමු මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනකොට මම කලිනුත් මේ ගැන මතක් කරලා තියෙනවා තිරිසංගත සතෙක් දිහා බලන්ද ඒ තිරිසංගත සතාට දැන් ඇහැ තියෙනවා ඒ ඇහැට ගැටුණු රූපේ තමයි එයාට පේනවා මොකද ඉදිරියෙන් වතුර වලක් තියෙනවා ඔන්න එයාගේ චක්කු විඥානයක් තියෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥානය මේ තුන්දෙනාගේ එකතුව තමයි මොකද්ද තිරසංගත සතාට ඔන්න වතුර වලක් පේනවා කියලා හිතන්නකෝ. මම මේ උපමාවක් ගැන හොඳට නුවණින් බලන්න වතුර වලක් පේනවා. දැන් ඔන්න එයාගේ ස්පර්ශාන්තේ. දැන් පේන වතුර බොණ්ඩ කියලා එයා දුවනවා නම් ඒ ගැන හිතුවොත් හෝ කිව්වොත් හෝ කළොත් හෝ ඔක්කොම තණ්හාවේ ලක්ෂණේ ස්පර්ශ සමුදය අන්තය. දැන් වතුර වලක් පෙනෙන එකත් පෙනෙන වතුර වලට ප්‍රතික්‍රියාවක් දක්වන එකක් කියන කාරණාව තුල තියෙන්නේ ස්පර්ශාන්ති හෝ ස්පර්ශ සමුදය අන්තය. දැන් ඒ සතාගේ ජීවිතයේ ওই ධර්මතා දෙක මිසක එයින් වෙන දෙයක් නිර්මාණය වෙන්න හේතු තියනෝද කියලා බලන්න. ඔච්චරමයි තියෙන්නේ. වතුර වලක් පෙනෙන බව තියෙනවා යාගේ ජීවිතයේ පෙනෙන වතුර වලට තණ්හාව ඇති කරගන්න පුළුවන් මට්ටම තියෙනවා. ඔයිට වඩා ශේෂයක්වත් එයාගේ ජීවිතය අඩු වැඩි කරගන්න පුළුවන්ද කියලා බලන්න වෙනස් කරන්න පුළුවන්ද කියලා බලන්න බෑ. ඔතන තියෙනවා අන්ත දෙක. දැන් ඔය මට්ටමම නෙමෙයිද අපිට ඇහැට වතුර වලක් පේනවා නම් පේන වතුර බොන්න දුවනවා නම් හෝ වතුර ගැන හිතනවා නම් හෝ කතා කරනවා නම් හෝ අන්ත දෙක නෙමෙයිද තියෙන්නේ අන්ත දෙක දැන් මේ තුල දැන් නිකමට කියමු ත්‍රිසංගත සතාට අර පේන වතුර වල ගැන මේ වතුරත් අනිත්‍යයි නේද මේ වතුරත් නැති වෙනව නේද මේකත් දුකයි නේද කියලා හිතුවා කියලා ඒත් ස්පර්ශාන්තයටම නැඹුරු වෙලා හිතනවා වගේ අපිටත් ওই පේන දේ ආරම්භය අනිත්‍යයි දුකයි කියලා හිතුවොත් අපි ස්පර්ශාන්තයටම නැඹුරු වෙලා හිතන්නේ දැන් ත්‍රිසංගත සතාට මධ්‍යම ප්‍රතිපදාව ඇතිවෙන්න විදිහක් නැහැ කියලා පින්වතුන් පිළිගන්න වෙනවනේ ඇති වෙන්නේ නැහැ කියන එක පිළිගන්නවනේ දැන් තිරසංගත සතාට පෙනෙනවා පෙනෙන දේ ගැන හිතනවා කියන අන්ත දෙක තියෙනවා. අපිට රූප පේනවා පේන දේ ගැන හිතනවා. ශබ්ද ඇහෙනවා ඇහෙන දේ ගැන හිතනවා. රූප පේනවා පේන දේ ගැන මොන විදිහට විශේෂණයකින් හිතුවත් බලන්ද අපි අන්ත දෙකේ නෙමෙයිද කියලා අන්ත දෙකේ ඉන්නේ. තාම ඒ මිදිලා හැම නැහැ. එහෙනම් දැන් කොහොමද අපි මධ්‍යම වෙන්නේ? අපි මෙහෙම බලනවා. දැන් අර මිදුගේ තියෙන උපමාවේ වගේ ත්‍රිසංගත සතාට ඇහැයි රූපයයි චක්කු විඥානය කියන ওই ටිකේ ප්‍රතිඵලය තමයි වතුර වලක් පේනවා. පේන දෙයට ඇලෙනවා බැඳෙනවා. එයා එච්චරයි. අපි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන් දෙනා නිසා වතුර වලක් පෙනෙනවා. ඒ කියන්නේ ස්පර්ශය නිසා වතුර වලක් පෙනෙනකොට ප්‍රඥාවෙන් ස්පර්ශ නිරෝධයකට යනවා. කොහොමද? අපි දකිනවා මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙනෙන්නේ අපිට නේද? පවතින්නේ මිරිඟුව පේන්නේ ජලය. පෙනෙන දේ බාහිරයට රූපයක් සිට ඉතුරු කරන්නේ නැහැ. ඔන්න තිරසංගත සතාගේ අපේ වෙනස දකින්ද තිරසංගත කෙනා දකිනවා බාහිර වතුර වලක් දකිනවා දකින දේ තියෙනවා කියලා දකිනවා තියෙන දේ දකිනවා කියලා දකින්නේ පේන්නේ වතුර වලක් වගේයි වතුර වගේ වලක් වගේ පේන්නේ එතන වතුර වලක් තියෙන නිසායි. තියෙන වතුර වලයි පේන්නේ. එයාට තියෙන වතුර වල තියෙනවා කියලායි ඔන්න බලන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියන එකේ ලක්ෂණය තමයි වතුර වලක් පේනවා, පේන වතුර වල තියෙනවා. දැන් තිරසංගත සතාට පිපාසයකුත් හැදෙනවා. පිපාසයකුත් හැදෙනකොට වතුර වලකුත් පෙනෙනකොට පෙනෙන වතුරක් තියෙනකොට තණ්හාව ඇති නොවී තියෙයිද? ඇති වෙනවමයි. ස්පර්ශාන්තයේ ප්‍රමාදී වුණොත් සමුදයාන්තයේ ඇති වෙනවමයි. දුවනවමයි. දැන් හොඳට බලන්න අපි මේ උපමාවෙන් හරි වතුර පිපාසෙකුත් ඇති වෙනවා මිරිඟුව තියෙන තැනකදී. හරි වතුර පිපාසෙකුත් ඇති වෙනවා. වතුර වගේ පෙනෙනවා තේ වුණට පෙනෙන දේ තියෙනවා නෙමෙයි කියන නුවණක් තියෙනකොට අපි දුවනවද? දැන් සමුදේ අන්තිට ඉඩ තියෙනවද? නැහැ. සමුදේ අන්තිට ඉඩ නැති උනේ මොකක් නිසාද? ස්පර්ශ අන්තිය නැති වෙලා. දැන් මට වතුර වලක් ස්පර්ශ වෙන්නේ මට ස්පර්ශ වෙන්න වතුර වූ රූපයක් නැති නිසා. ඒ ස්පර්ශය නැති වුනහම මේ වේදනාව වෙන්නේ නැහැ මට. දැන් එයා අපිට පේනවා තිරිසංගත සතා ඇහැ රූප චක්කු විඥානය කියන තුන් දෙනා නිසා වතුර වලක් දකිද්දී එයා දකින අරමුණේම ඒ මට්ටමම එයාගේ මට්ටම ඉක්මවාගේ නුවණකින් අපි දකිනවා අපි දකිනවා මොකද්ද බාහිර තියෙන මිරිඟුව නිසා පේන්නේ අපිටයි කියලා බාහිර රූපයක් ඉතුරු නොවන විදිහට අපි බලනවා. මේ ස්පර්ශ අන්තයේ ලක්ෂණය තමයි බාහිර රූපයක් පෙන්වන ගතිය. හොඳට මෙන්න මේ ටික මතක තියාගන්න ඇහැ රූප චක්කු විඥාන කියලා තුන්දනාගිකතු ස්පර්ශය චක්කු සම්පස්සේ ලක්ෂණය හඳුනගන්න බාහිර රූපයක් පෙන්වලා ඇති ඕගලන්ට. බාහිර රූපයේ පෙනෙනවා කියන ගතියේ මිදුණොත් චක්කු සම්පස්සයෙන් ඕගොල්ලෝ මිදෙනවා. එතකොට මිරිඟුව තුල ජලය වගේ පේනකොට තිරසංගත සතාගේ ස්වභාවය තමයි චක්කු සම්පස්සය කියලා කියන්නේ. එයා ඒ අරමුණේ බාහිරින් වතුරක් දකිනවා. ඒ අරමුණේම අපි බාහිරට නිමිති ඉතුරු නොකොට නුවණින් පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක්, ජලය වගේ පේනවා. පේන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි කියලා දෙක දෙපැත්තට බෙදාගෙන බලනකොට නුවණින් බලනකොට අපි දකින දේ බහැරට ඉතුරු වෙන්නේ නැහැ. ස්පර්ශ කරන්න රූපයක් ඉතුරු වෙන්නේ අපිට. රූපය පනවන්න බැරි නම් ස්පර්ශයක් පනවන්න බෑනේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන් දෙනාගේ එකතුවකට ස්පර්ශයක් පනවන්න පුළුවන්. එතකොට දැන් හොඳට බලන්න තිරසංගත සතාට කවදාවත් පුළුවන්ද කියලා පවතින්නේ මිරිඟුවයි පෙනෙන්නේ ජලය වගේ කියලා හිතන්න පුළුවන්ද කියලා බලන්න. බෑ. ඒ කියන්නේ එයාට මධ්‍යම ප්‍රතිපදාව බෑ. එයාට පුළුවන් අන්ත දෙක විතරයි. ජලය තියෙනවා කියලා බලන්න පුළුවන්. තියෙන එක හොයාගෙන දුවන්න පුළුවන්. සමුදයන්තයයි සමුදයන්තයයි ස්පර්ශන්තයයි විතරයි පුළුවන්. අපිට රූපයක් පෙනෙනවා, පේන දේ ගැන හිතනවා කියන ටික විතරයි නම් පුළුවන් අපිට පුළුවන් ওই අන්ත දෙක විතරයි. අපිට පුළුවන් නම් යමක් පෙවුනට පෙවුණු දේ තියෙනවා නෙමෙයි බාහිර ධාතුව නිසා පේන්නේ අපිටයි අපිට මෙහෙම පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි බාහිර මහා භූතයන් තියෙන තැනක මෙහෙම හැඩයක් පෙනීමේ හැකියාව තියෙන මේ ඇහැටයි කියලා අපිට බලන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට ලෝකයා අනුව යන දර්ශනයට අනිත් පැත්තට හිතන්න පුළුවන් නම් මෙන්න මෙතන කියනවා චක්කු සම්පස්සේ නිරෝධය. එතකොට මෙන්න මේ විදිහට හිතුවොත් විතරමයි මධ්‍යම ප්‍රතිපදාව උපදින්නේ. ඇහැට පෙනෙන දේ ආරම්භය මොන විදිහට හිතුවා කියලාවත් ලෝකෙ තුල යහපතක් වෙයි ලෝකෙ තුල විශේෂණයක් වෙයි නමුත් ලෝකෙන් ඈතර වීමක් ලැබෙන්නේ නැහැ. කෙනෙකුට පුළුවන් මේ ධර්මතාවය ටිකක් ගැඹුරුයි. නමුත් මට මතක් කරන්න ඕනේ මෙච්චරයි. ස්පර්ශයේ අන්තය කියනකොට හොඳට දැනගන්න චක්කු සම්පස්ස අන්තයේ ලක්ෂණය තමයි රූපයක් පෙනෙන බව. සමුදේ අන්තයේ ලක්ෂණය තමයි පෙනෙන රූපයට අද හෝ මතු හෝ තණ්හාව ඇති වෙන්න පුළුවන්කම සමුදයන්ට. ඒ කියන්නේ දැන් අද තණ්හාව නැති වුණොත් මේ පෙවුණු රූපය මරණාසන්න මොහොතේ හෝ සිහි කරනකොට ඒකට කැමැත්ත ඇතිවලා විඥානය දැස ගන්න පුළුවන් නම් සමුදයන්ටේ තියෙනවා තාම. ස්පර්ශාන්ති අත නොහැරුණු සමුදයන්ටේ අතහැරෙන්නේ නැහැ. සමුදයන්ටේ අත නොහැරුණු ස්පර්ශාන්තය අතහැරෙන්නේ නැහැ. ස්පර්ශාන්තයේ සමුදයාන්තය ඇති කරනවා සමුදයාන්තයේ ස්පර්ශාන්තය ඇති කරනවා මේ විදිහටයි තියෙන්නේ ස්පර්ශාන්තයේ ප්‍රමාදීව වාසය කළා නම් ඇති සමුදයාන්තය එනවා ඉබේම සමුදයාන්තයේ ප්‍රමාදීව වාසය කළා නම් ඇති ස්පර්ශාන්තය එනවා ඇයි සමුදයාන්තය කියන තණ්හාව එයා ගෙනත් දෙනවා මත් ස්පර්ශාන්තය ඒ විදිහටමයි ස්පර්ශාන්තය ආද තියෙන්නේ එයා ගෙනත් දෙනවා සමුදයාන්තයේ ජීවිතය අන්තිම කාලෙදී හරියට ඒ නිසා චක්කු සම්පස්සේ කියනකොට ඒකේ ලක්ෂණය දකින්න රූපයක් පෙනෙන බව නිර්මාණය කරලා ඇති. සෝත සම්පස්සේ ලක්ෂණය බලන්ද සද්දය කියන එක නොඉක්මවා පවතින සද්දයක් ඇහෙන්ට සලස්සලා ඇති. ගාහන සම්පස්සේ ලක්ෂණය තමයි ගන්ධයක් ඇහෙන්න සලස්සලා ඇති. ජීවහ සම්පස්සේ ලක්ෂණය තමයි රසක් විඳින්න සකස් කරලා ඇති. කාය සම්පස්සේ ලක්ෂණය තමයි කයට ගැටෙන බාහිර පොට්ටබ්බේ ගැන තමන්ට දැනුම ඇති කරලා ඇති. මනෝ සම්පස්සේ ලක්ෂණය තමයි තමන්ගෙන් පරිබාහිර බාහිර දේවල් ගැන දැනුම ඇති කරවල ඇති ධම්මායතනය ගැන දැනුම ඇති කරවල ඇති. කෙනෙකුට පුළුවන් නම් ඇහෙන් රූපය ඇහැ පරිහරණය කරන්න රූපයෙන් මිදිලා රූපය අතහැරෙන විදිහට ලෝකය ඇහැ පරිහරණය කරනකොට රූපය බලමින් රූපේ මිදෙන විදිහට ඇහැ පරිහරණය කරන්න පුළුවන් නම් එයා ස්පර්ශාන්තේ නැ එහෙමුණු සමුදියාන්තේ කොහෙත්ම නැහැ. නිකන් ඉන්නකොට නෙමෙයි. සද්දේ කියන නිමිත්ත ඇති නොවන විදිහට කන පරිහරණය කරන්න පුළුවන් නම් බාහිර සද්දායතනය ගැන නිමිති ඇති නොවන විදිහට සද්දේ පරිහරණය කරන්න පුළුවන් නම් මෙතන තියෙන සුවිශේෂී ලක්ෂණය එකක් ඇත්තකට වෙලා ඉන්නකොට කන් ඇස් වහගෙන ඉන්නකොට සද්දේ කියන එක අහු නොවි ඉන්න නම් කාටත් පුළුවන් එහෙම වුණොත් අන්ධයා බීර වගේ අයත් ලොකු විමුක්ත ආයතනයක ඉන්නවා නමුත් දක්ෂකම කියන්නේ ආර්ය මාර්යට අහු නොවන තැන කියන්නේ කන මාර්යාගේ රූපය මාර්යාගේ හොඳට මතක තියාගන්න ඕනේ සද්දය අහන ඇහෙන මට්ටමේ අහන්නත් පුළුවන්. බාහිර සද්ධායතනෙන් ගැන හිතට නිමිති නොහිටින විදිහට සද්දය අහන්න පුළුවන් නම් බාහිර ගන්ධය ගැන නිමිති ඇති නොවන විදිහට ගඳ අහන්න පුළුවන් නම් ගඳ දැනගන්න පුළුවන් නම් ලුණු රස, පැණි රස, තිත්ත රස වූ දේවල් බාහිර නිමිති නොහිටින විදිහට රස විඳින්න පුළුවන් නම් කෝටු කෑලි, බඩු භාණ්ඩ කියන විදිහට ඇඟේ හැප්පෙන බඩු භාණ්ඩ වල නිමිති නොහිටින විදිහට ස්පර්ශය ස්පර්ශ කරන්න පුළුවන් නම් ගෙවල් දොරවල් කියලා අම්මා තාත්තා කියලා ගම් පළාත් කියලා බාහිර දේවල් ගැන දැනුම ඇති නොවන විදිහට අරමුණු සිහි කරන්න පුළුවන්කම ඇති වෙනවා නම් හොඳට දැනගන්න ස්පර්ශ ආයතනේ නැහැ කිය. ඔගොල්ලෝ මේ පින්වතුන් ඇහැ පරිහරණය කරද්දී රූපේ හම්බ වෙලා නම් රූපයට අනුව නැඹුරු වෙලා හිතලා කියලා නම් දැනගන්න ස්පර්ශය ස්පර්ශ සම්භයයි කියලා. සද්දේ කියන එකට නැඹුරු වෙලා නම් සද්දේ කියන එක බාහිරෙන් හම්බ වෙන එකක් වෙලා නම් ඒ ආරම්භය හිතන කියන කරන එකක් වෙලා නම් දැනගන්න ස්පර්ශය ස්පර්ශ සම්භයයි අන්ති කියලා. දැනට මේ විදිහට අර මං කියපු දර්ශනයේ ස්පර්ශ නිරෝධය අමාරු වෙනවා මේ අන්ත දෙක ඉස්සෙල්ලා හඳුනගන්න මොකද වෙන තැනකදී හොඳට මාර්ගයේ වඩන හැටි විස්තර කරන්න මම උත්සාහවත් වෙන්නම් නමුත් ලක්ෂණ දෙක හඳුනගන්න එතකොට බාහිරෙන් ගන්ධ සුවඳ ගැන නිමිති හම්බ වෙන මට්ටම දකින්ද ඒ අරඹය හිතන කියන කරන මට්ටම දකින්ද ස්පර්ශය ස්පර්ශ සමුදියන්තයයි කියලා බාහිරෙන් දිව ගැන, කය ගැන, ධර්මාරම්මන ගැන නිමිති හම්බ වෙන විදිහටත් ඒ ආරම්භය හිතන කියන කරන විදිහටත් දැනගන්න ස්පර්ශ සමුදයන්තය කියලා. ස්පර්ශ නිරෝධයන්තය තමයි මම මතක් කළේ ඇහැ පරිහරණය කරනවා රූපය හම්බ නොවන විදිහට. බාහිරෙන් රූපය හම්බ නොවන විදිහට ඇහැ පරිහරණය. මෙතෙන් තියෙන වඩාත්ම නැවතත් මතක් කරන දේ. දක්ෂමකම තමයි මේ පැත්තකට වෙලා ඇස් දෙක වහගෙන ඉන්නකොට නෙමෙයි ලෝකයා රූප බලනවා කියන අරමුණම පරිහරණය කරන ඇහැම පරිහරණය කරන රූපයෙන් මිදලා. ඒබඳු දර්ශනය. මොකද ඇහැ මායාවේ රූපය මායාවේ චක්කු විඤ්ඤාණය මායාවේ. එයා රූපෙන් මිදුණා කියලා කියන්නේ ඇහෙන් මිදලා චක්කු විඤ්ඤාණයෙන් මිදලා මේ ස්පර්ශයෙන්ම මිදලා ඇහැ පරිහරණය කරනවා. මේක ලොකු ඥාන දර්ශනයක් ගැන. සමහර විටක මේ පින්වුතුන් කියයි වෙන්න බැරි තැනක් කියනවා කියලා. නමුත් වෙන්න පුළුවන් දෙයක්. මම මෙහෙම මතක් කළොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව මිදිලා ඕගොල්ලන්ට ඉන්න පුළුවන්ද කියලා ඇහුවොත් මේ පින්වුතුන් hina වෙයිමකින්. මොකද අපි දන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව තමයි ලෝකේ තියෙන්නේ. ওই හතර ඉරියව්වෙන් තමයි ඉන්න පුළුවන් වෙන ඉන්න ක්‍රමයක් තියෙනවද කියලා හිතයි. ඇත්ත මම ඒක පිළිගන්නවා. ලෝකෙට තියෙන ওই හතර විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ওই හතර ඉරියව්ව ලෝකේ. ලෝකෝත්තරයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඔර ඔය ඉරියව් හතරෙන්ම මිදලා ජීවත් වෙනවා නම් අන්න එයා ලෝකෝත්තරයි. මෙන්න මේ වගේ දර්ශනයක් ලෝකෙ කෙනෙකුට ඔය ඉරියව් හතරෙන් මිදිලා ජීවත් වෙන තැනක් හිතාගන්න බෑ කියන්නේ ලෝකෝත්තර නෝන කියට නෑ කියනවා. ලෝකේ ඉන්න කෙනෙකුට ඔය ඉරියව් හතරෙන් මිදලා ජීවත් වෙන්න පුළුවන් තැනක් හිතාගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක එයාට ලෝකෝත්තර නෝනක් තියෙනවා. ඒ වගේ ලෝකේ කෙනෙකුට රූපය හම්බ නොවන විදිහට ඇහැ පරිහරණය කරන්න දන්නේ නැහැ කියලා කියන්නේ. එයාට ලෝකෝත්තර නෝනක් නැහැ කියනවා. ලෝකෝත්තර නෝනක් තියෙනවා නම් එයා දන්නවා ඇහැ පරිහරණය කරන්න පුළුවන්. නැත්තම් ලෝකයා රූප බලනවා කියන අරමුණම පරිහරණය කරන්න පුළුවන් ලෝකයාගේ මට්ටම මිදිලා රූපෙ මිදිලා ලෝකයා රූපේ ඇහැ ඇහෙන් රූප බලමින් රූප දකිනින් ඇහැ පරිහරණය කරනකොට ඒ රූපෙම මිදෙන විදිහට මේ ඇහැ පරිහරණය කරන්න පුළුවන්. එහෙම කෙනෙක් බෑ කියනවා නම් ඒ බෑ කියන්නේ ලෝක කෙනෙක්. මොකද ඒක පුදුමයක් නෙමෙයි. එයාට ලෝකෙන් ඊතර නෝනක් නැති නිසා. ඒ නිසා මෙතනදී මතක තබා ගන්න ඕනේ නිවන් දකින්න යම් දහමක් අපි වඩනවා නම් භාවනා කරනවා නම් ස්පර්ශය අන්තය කියන්නේ අර මම මතක් කළා අටලොස් ධාතුව ගන්ඳ චක්කු සම්පත සෝත සම්පත ගාන සම්පත ජීව සම්පත කාය සම්පත මනෝ සම්පත කියන මේ ටික ස්පර්ශ සමුදයන්තය කියන්නේ ඒ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා හිතන කියන කරන මට්ටම. මෙන්න මේ අන්ත දෙක තමයි ලෝකේ තියෙන්නේ. එතකොට ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන ලෝකයේ ස්පර්ශ ආයතනයයි කියලා පරිහරණය කරන මේ ටිකම පරිහරණය කරන ස්පර්ශ ආයතන හයෙම මිදිලා. ඒක නැවතත් මතක් කරන මේ ඇස් දෙක වහගෙන එක තැනකට වෙලා ඉඳගෙන ඉන්න සිද්ධියක් ගැන නෙමෙයි මේ කියන්නේ කියන කාරණාව. විශේෂ ඥාන දර්ශනයක් නිසා නුවණින් මේ ටික ඉක්මවලා ස්පර්ශ නිරෝධය වෙන විදිහට හිත තබලා අන්න ඒ විදිහට ස්පර්ශ ආයතන වල නොයලී නොගැටි කටයුතු කරන්න පුළුවන් නුවණක් ඇතුව මේ ආයතන පරිහරණය කරන්න පුළුවන් නම් දැනගන්න ඕනේ ඔන්න ලෝකෝත්තර නුවණක් තියනවා කියලා. මෙන්න මේ විදිහට තේරුම් කරගන්න ඕනේ මේ ස්පර්ශ ආයතනය ස්පර්ශ සමුදය ආයතනය කියන ස්පර්ශාන්තය ස්පර්ශ සමුදයන්තය කියන දෙක. ඒ ස්පර්ශ ආයතනයම පරිහරණය කළ යුතුයි. ඒ ස්පර්ශ ආයතනයේ නුයලි නොගැටි ලෝකයේම අර තිරසංගත සතාගේ මට්ටමම පරිහරණය කරනවා මිරිඟුවේදී නමුත් තිරසංගත සතාගේ මට්ටමට එකතු නැතුව එයාගේ මට්ටමේ සීතීන් කීන් කිරින් දැකීම් වලින් අපි මිදිලා අපි ඉන්නේ මිරිඟුවේදී ඒ වගේ බුද්ධිපසේ බුදුමහරහතන් වහන්සේලා අපි පරිහරණය කරන අරමුණු පරිහරණය කරනවා අපේ මට්ටමේ නොඇලි නොගැටි අපේ දැක්මෙන් අපේ සිතින් කීම් කිරීම වලින් අපේ දැක්මෙන් මිදිලා අන්න ඒ මට්ටමට යන්න පුළුවන් නුවණක් තියාගෙන ඒක ටික ටික හරි හුරු කරන කෙනෙක් ඉන්නවා නම් එයා ස්පර්ශාන්තයට ස්පර්ශ සමුදයාන්තයට නැතුව ඉන්න දන්නවා ඔගොල්ලෝ බණ භාවනා කරනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා නම් ලැබිලා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ගැන ගැන කතා අමුතුවෙන් ඕගලන්ට මේක විශේෂණයක් වෙන්නේ නැති වෙයි. නමුත් මේ ගැන ප්‍රශ්නයක් නම් චකිතයක් නම් මේක වෙන්නේ කොහොමද කියලා හරි තියෙනවා නම් තේරුම් කරගන්න ඕනේ. තාම අපිට නියම මධ්‍යම ප්‍රතිපදාව ලැබිලා නැහැ කියන කාරණාවක් මේ දහමෙන් දහම විනිශ්චය කරන්න පෙන්වන්නේ. හරියටම ස්පර්ශාන්තය සමුදේටත් හසු නොවන විදිහට හිත තබාගන්නේ කොහොමද කියලා බලන්ට හොයන්ට ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ. මොකද ලක්ෂණය ඔය විදිහට ඉන්නකොට අර අනිත් අන්ත එකකටවත් අහුවෙලා නැති බව නිර්මාණය වෙලා තියෙන්නත් ඕනේ දැන්. දැන් එයා අතීත අනාගත දෙකෙන් අතහැරලා වර්තමානයකින් තෝනේ සැප දුක් වලට එතකොට සක්කායට සක්කාය සමුදියේට රූපෙට නාමෙට මේ එක අන්තයකටත් අහුණු වෙච්ච බවක් නිර්මාණය වෙන්නත් ඕනේ. මෙන්න මේ විදිහට මේ සක්කාය සක්කාය සමුදියේ අන්තයටත් අහසු නොවේ සක්කාය නිරෝධයක හිටියොත් තණ්හාව නැති වෙනවා. අන්න ඒ විදිහට හිටපු කෙනයි මහා පුරුෂයා කියලා කිව්වේ. උඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සක්කායයි සක්කාය සමුදියන්තයයි දෙක තේරුම් කරගන්නට ඊගාව අන්ත ටික මතක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊගාව දේශනාවේදී මේ දේශනාව මධ්‍යම ප්‍රතිපදාව ගැන යම් පමණක හෝ හැඟීමක් ඇති කරගන්නට මධ්‍යම ප්‍රතිපදාව ගැන යම් පමණක හෝ ලක්ෂණයක් ඇති කරගන්නට ඔබට මේ දේශනාව හේතු උපනිශ්‍රියම වේවා කියලා සාධනාවක් පවත්තන්ට අපි දෙවියන්ට පින් දෙමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකං චිරන් රක්කන්තු නම් පරන්ති